සද්ධාව. සද්ධාව කියලා කියන්නේ වචනේ තේරෙනම අදහනවා කියන එකනේ. සද්ධාව කියන කාරණාවේ තේරෙනම අදහනවා. දැන් අපි හිතමුකෝ මෙහිම බුදුරන් වහන්සේ කියලා කිසි දෙයක් දන්නේ නැති. මම අර මම කවුද කියන පොතෙත් ඔක ලියනවා. මොකක්වත් දන්නේ නැති කෙනෙක්. ඒ කෙනෙකුට සත්‍යයක් කියනවා. එයා හිතනවා සත්‍යවාදී කෙනෙක් එයාට සත්‍යයක් කියනවා. අපිටම අතීතෙම දුරකථන හිම තිබුණේ නැහැ අතීතෙනේ. සත්‍යයක් කියද්දී කියන කෙනා දැන් අපි උදාහරණ පුක්කුසාති ගන්නකො. එච්චර කතාවක් ඕනේ පුක්කුසාති ගන්න. පුක්කුසාති බුදුරන් වහන්සේටද යමුනේ? නෑ නෑ. පුක්කුසාති යමුනේ ශ්‍රේෂ්ඨ ශ්‍රමණයෙක් ඉන්නවා ඉස්සරහා. හත්ති කියන. එයාටයි යමුනේ. දැන් බුදුරන් වහන්සේටද? නෑ. එතකොට කායකට කාටද පැහැදීම ඇති උනේ? කවද අදහන්නේ? කාට යමු වෙලාද ඒ කාරණාව අහන්නේ? කවුරු කියන කාරණාව අනුවද හිතන්නේ? මනෝ ලෝකයෙන් දාගන්නවා බුදුරජාන් වහන්සේ කියලා. එහෙමද? ඉතින් එයාට කොහෙද සත්‍යවාදී බව? ඉස්සරහා ඉන්න තමන්ට ධර්මයේ කියලා දෙන තමන් යමු වෙච්ච අන්නේ කිනා එක්ක තියෙන පැහැදීම. ඒ එක්කමයි අදහිම තියෙන්නේ. ඒ එක්කම දැන් ඔන්න බලන්න මේක සක්කා නිරෝධයක් වෙන්නට ඕනේ. හා දැන් මෙතන ඔන්න කෙනෙක් ඉන්නවා තව බුදුරන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. දැන් ඒ ඒ විදිහට කොහොමද මේ අර්ථාන්විත වෙන්නේ? අද අපි කරන්න යන්නේ ඔන්න ඔය වගේ වැඩක්. අන්න සද්ධාව කියන කාරණාව යමු වීමක් තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් යමු වුණා. දැන් ඒ ඒ වචනින්ම කියවෙලා ඉවරන්නේ සද්ධාති කියන කාරණාව. එහෙනම් ඒ සද්ධාව තියෙනව නම් ස්වરૂපයක් යම් කිසි විදිහකට අපට ප්‍රකට වෙද්දී අපේ වින්දනයක් එද්දී මොනවා හරි කාරණාවක් ඒක කන එකක් එක්ක වෙන්න පුළුවන්. ඒක ගමනක් යන එකක් එක්ක වෙන්න පුළුවන්. ඒක වැඩක් කරන එකක් එක්ක වෙන්න පුළුවන්. ඒක මොනවා හරි අඳින එකක් එක්ක වෙන්න පුළුවන්. මොකක් හරි එක්ක දැන් වින්දනයක් ඉදලා තියෙනවා. ඕක අපි කැමති රාමුවක් තියෙන ඕකත් එක්ක. ඔන්න ඕකට හාත්පසිරුන් දෙකක් කියනවා. හැබැයි ඒකටම දන්න තේරණ එකටම තමන් කැමති කියන රාමුට හාත්පස විරුද්ධයි. දැන් කල්යාණ මිත්‍රයේ කේ කාරණාව කියද්දි මොකද වෙන්නේ? හාත්පස විරුද්ධ කාරණාවක් කියන්නේ ඒක එහෙමයි. අන්න ඒකට අනුව හිතනවා. ආයර තමන් මොකද තමන්ගේ පැත්ත යන්න බෑනේ. තමන්ගේ කිසිදු කාරණා අසනීපයක් ගැන හෝ එහෙම නැත්නම් තමන්ගේ අපහසුාවක් ගැන හෝ එහෙම නැත්නම් මොනම කාරණාවක් ඔස්සේවත් එයාට හිතන්න අයිතියක් ඉන්නේ නැහැ. හිතීමක් දෙන්නේ නැහැ. ඒ හිතීම දෙන්නේ නැත්තේ ඇයි? අර විදිහට සද්ධාව කියන කාරණාව ඉස්මතු වීම. සද්ධාව කියන කාරණාව ඉස්මතු නැත්නම් අන්න තමන්ගේ මොකක් හරි එකක් එක හිතන. එතකොට උන්න ශ්‍රද්ධාව. සද්ධාව ඉන්ද්‍රිය. දැන් සද්ධාාවක් ඇති බව එදෙනවනේ. ඒ කියන්නේ පැහැදිලිව දැන් අපේ බුදුරන් වහන්සේ කියන සද්ධාව ඇති ඈ. දැන් ඒ මනෝලෝක නෙමේද? තනිකර මනෝලෝක නේද? සද්ධාව කියනවා නම් ඒක දැනෙන්නට ඕනේ.